හිත සුව පිණිස උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ඔබ වෙත sannivedanaya කරන බෞද්ධ රූප වාහිනිය ඔබ වෙත ගෙනෙන ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් මෙලෙසින් ඔබ වෙත ගෙනෙන්නටයි අප සූදානම් වන්නේ. සදසවතුනි නිවැරදිම වෙනසක් උදෙසාවෙන් ඔබ වෙත sannivedanaya කරන ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාවේ සිවුන සතියයි මේ ක්‍රියාත්මක වන්නේ. සිවුන සතියේ දෙවන ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට අප සැම කෙරෙහිමත් සිටින් ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදු නාදනම් වා පිළිගනිමු. සාදු සාදු සාදු. පංචශීලය රැකීමේ ආනිශංස සහ නොරැකීමේ ආදීනව පිළිබඳවයි අද ස්වාමීන් වහන්සේ අපට කියා පැහැදිලි කර දෙන්නේ. ඉතින් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූරක වැරයුම් කරමු. මෙතෙන් පටන් අප සෑම දෙනා කෙරෙහිත් සිටින් මේ උතුම් වූ දේශනාව පවත්වන හැටියට.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 නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවතා භික්ඛු සබ්බ දුක්ඛා පමුංචති සාදු සාදු සාදු වැඩමවමතාල අපි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදා බුද්ධ සම්පන්න පින්වත්නි ප්‍රත්‍යක්ෂ වැඩසටහන යටතේ අද දවසේත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතිය පුරාවට පංචශීලය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදය පිළිබඳවයි ඊයේ දවසේ අපි ඒ පිළිබඳව අවශ්‍ය කරන සටහනක් සකස් කරගෙන එය ලකුණු කරන්න කියලා මතක් කරා ඒවා පිළිබඳව ලඝු කොට සැලකන්නේ නැතුව අපි මතක් කරා ඊයේ දවසේ වැරද්දක් කරන එකේ තේරුමක් නැහැ කියලා. දුස්සීල වෙන එකේ තේරුමක් නැත්තේ දුස්සීල වීම ණය ගන්නවා වාගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන හින්දා ආර්ය විනයෙහි දුස්සීලකම ණයක් විදිහට සඳහන් කරලා තියෙන ණය ගත්තොත් ජීවන්ත වෙනවා. නිකන් නෙවෙයි පොලියත් එක්ක. ඉතින් ඒකින්ද අපේ අපි පහසුව සඳහායි දුස්සීල වෙන්නේ කෙනෙක් සීලය කඩන්නේ සීලය කැඩීමෙන් ජීවත් වෙන්න පහසු වෙනවා. හොරකම් කරපුවාම පහසුයි. අනිත් එක අපි ඊයේ දවසේ කතා කරා සතුටු වීම සඳහායි මේ සීල කඩන්නේ තමන්ගේ සතුට සඳහා කියලා. හිත හැම වෙලේම අපි මතක් කරේ හිත හැම වෙලේම දුක් ඇති කරන වැඩපිළිවෙලට දුක් ඇති වෙන එක නැති කිරීම සඳහා ලොකු උත්සාහයක් දනින්න ඉන්නවා කියලා. දුක් අපේ මුළු ජීවිතේම කායික මානසික දුක් නැති කරගන්න තමයි අපි මේ මුළු ජීවිතේම ගෙවන්නේ. මුළු ජීවිතේම ගෙවන්නේ ඒකට. බලන් ජීවිතේ හැම වෙලේම හැම නිමේෂයකම හදන්නේ කායික දුක් නැති ඉරියව්වක ඉඳ හදනවා මානසික දුක් නැතුව ඉඳ හදනවා. ඉතින් අන්න ඒ වයින් වැළකෙන්න හදනකොට තමයි අපිට සිල් කඩන්න ඕන වෙන්නේ. අපේ හිත අපිට తాවකාලික උසුමක් විදිහට සීලය කඩන්න ලෑස්ති කරලා දෙනවා හැම වෙලේම. අනුන්ගේ දේ හොරකම් කරන්න ඕනේ නැහැ නේ ටිකක් කල් ඉඳලා තමන් හම්බ කරගත්තා නේද? එතකොට මදුරුව මරන්න ඕනේ නැහැ නේ මදුරුව එන්නේ නැති වෙන්න වැඩ පිටිවල හදාගත්තා නම්. නමුත් ඒ වෙලාවේ හැටියට හිතට ඒ ඒ කරදර දැකලා අනුන්ගේ දේවල් දැකලා සත්තුන්ගේ තියෙන කරදර හමු වේ ඒවා නැති කර නැති කරනකොටම සතුටක් වෙනවා ඒවා තියෙනකොට දුකයි ඒකට තමයි උදාහරණයක් වොත් නේද? මధుරයක් දිගටම කරදර කරනවා නම් අර භව සතුටුයි. අනුන්ගේ දේවල් කම් කරගත්තම සතුටුයි. කාමයේ වර්ධව හැසිරෙනවම සතුටුයි. බොරු කියලා කවදා රවට්ටපුවම සතුටුයි. ඒක සුරාපානය කරපුවම සතුටුයි. ඉතින් මේ සතුට සඳහා තමයි ඒවා කරන්නේ. නමුත් ඒවයින් දුකටමයි පස් වෙන්නේ. ඉතින් ඒක හැම එකක්ම වෙනවා. කෙනෙක් බයිනකොට පරිසවතන කිව්වහම සතුටුයි. නේද? ඊර්ෂ්‍යාව ඇති වුනහම දුකයි. කේලම් කියලා බිඳවපුවහම සතුටුයි. නේද? <laughs> මිනිස්සු මේ ඔක්කොම කරන්නේ සතුටු වීම සඳහා. එහෙනම් ඉතින් ඔන්න ඔය මම කිව්වා ඒ විදිහට හිතන්න කියලා. ඒක තමන්ගේ සතුට සඳහා අනුන්ගේ දෙයක් උදුරගත්තා වාගේ තමයි සිල් සිල් කන්න එක අනුන්ගේ ණයට ගත්තා වාගේ. ඉතින් ගෙවන්න වෙනවා. ඒක තේරුමක් නැහැ. ඒක දැන් අද මේ වර්තමානයේ ලොකුවට හොරකම් කරන අය යන්තම් හරි දන්නවනම් එහෙම දන්නව. දන්නව නෙවෙයි ඒ ගැන විශ්වාසය නැතිකම තියෙන. එහෙම තදින් විශ්වාස තදින් විශ්වාසය තියෙනවා නම් තේරුම්න්නේ අපි මේ කරන වැඩේ. ඇයි නේද? ඔවා ගෙවන්න වෙන්නේ නිකන් නෙවෙයි. මම ඊයේත් මතක් කරා. හරක් වෙලා නේද එක එක සත්තු වෙලා ඒ වාට ඉතින් ඔය ගෙවන්නේ නේද? කොච්චර ණය ගෙවනවද බලන්නකෝ සත්තු. නේද මොන දුකක් නේද ගෙවන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ විදිහට අපි සිල් ආරක්ෂා කිරීම ගැන කතා කරා. අපි බොරුවක් කරනවා කියලා මම කිව්වා. හැමදාම කල් දානවා කියලා කිව්වා ඊයේ. මට කරන්න පුළුවන් දවසක් එනවා එදා ඉඳන් මම සිල් රකින්නවා කියලා හිතා ගන්නවා කියලා කිව්වා. ඉතින් ඒ එන දවස එන දවස එනකන් ඉන්නේ නැතුව සමහර අයගේ හිතවලට මම කිව්වා අයියේ මෙන්න මෙහෙම අදහසක් ඇති වෙනවා කියලා. මට මම හොඳටම දන්නවා මට සිල් රකින්න බෑ කියලා. දැන් ඔන්න සුරාපානයට පුරුදු වෙලා ඉන්න අය, කාමයේ වර්ධව හැසිරීමට පුරුදු වෙලා වගේ ඉන්න අය ඒ කට්ටිය තීරණය කරනවා මම හොඳටම දන්නවා මට රකින්න බෑ කියලා. ඒ හින්දා මම සමාදාන වෙන්නේ නැහැ. එහෙම තීරණයක් ඉන්නවා. හැබැයි මෙහෙම අදහසකුත් තියෙන හොර අදහසක්. හොර කියන්නේ එයා දන්නේ නැති වංචනික, එයාම දන්නේ නැති අදහසක් තියෙනවා. ඒකෙන් සහනයක් ලබන්න එයා හිතනවා මට තව ටිකක් කල් ගිහිල්ලා මම හොඳටම සිල් රකින්න කාලයක් මට එනවා එදා ඉඳන් මම සිල් රකින්නවා කියලා. එහෙම අයට ඒ කියන හොඳටම සිල් රකින්න කාලේ එන්නෙම නැහැ. එන්නෙම නැහැ. රකින්න පටන් අරගෙන අසාර්ථක වෙවි අසාර්ථක වෙවි තමයි සාර්ථක තැනට යා යුතු තියෙන්නේ. ඒකින්ද ඊයේ අපි මොකද කරේ? දින ටික පල්ලෙහාට දාගන්න මේ පැත්තට සිල් ටික මේ අතට අරගෙන කොටුව හදාගෙන කිව්වා හැමදාම මේ දින ඉස්සරහින් ලකුණු කරන් එකක් හරි කැඩුනොත් කැඩුන් නැත්නම් හරියක් දානවා එකක් හරි කැඩුනොත් එක වතාවක් හරි කැඩුනොත් වැරද්දක් දානවා මේ විදිහට විශේෂයෙන්ම ඒකේ තරු ලකුණක් දාගන්න කිව්වා මුසාවාදා වේරමණී කියන එකට. ඒක අනිවාර්යෙන් අනිත් ඒවට වැඩි සැලකිල්ලකින් රකින්න ඕනේ කියලා. ඒක තමයි රකින්න අමාරුම එක. සහ ඒක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දැන දැන මුසාවාද කියන කෙනාට නොකල හැකි වෙනත් වැරද්දක් නැහැ කියලා අපි ප්‍රත්‍යක්ෂ ගැන කතා කරද්දී කතා කරා. එතකොට මම ආයෙත් මතක් කරනවා ඊයේ දවසේ කියපු දේවල් ටික ඊට පස්සේ අපි මොකටද ප්‍රත්‍යක්ෂා වැඩසටහන ප්‍රත්‍යක්ෂා වලින් පටන් ගත්තා. සිහි නුවණ ගැන කතා කරා සහ භාවනාවක් ගැන අසුභ භාවනාව ඇසුරෙන් භාවනාවක් ගැන කතා කරා. දැන් අපි වැඩේ පටන් ගන්න යන්නේ කියලා ඊමම කිව්වා. දැන් හදන්නේ නේද ඕනම දෙයකට ඉස්සලා පූර්ව සූදානමක් තියෙන්න ඕනේ. දැන් සූදානම් වුණ අය ප්‍රායෝගිකව මොන වැඩේද පටන් ගන්න හදන්නේ? නිවන් දැකීම පිළිබඳව වැඩ පිළිවෙල ආරම්භ කරන්න යන්නේ කියලා දැඩි උනන්දුවකින් පටන් ගන්න කියලා කිව්වම. දැඩි අදහසකින් සිල් සමාදන් වෙන්න කියලා. සමාදන් වෙනවා කියන්නේ මොකක්ද කියලා දන්නවා මම ඒකයි විස්තර කරේ නැත. නමුත් මම අද මතක් කරනවා සමාදන් වෙනවා කියන්නේ දැඩි අදිෂ්ඨානයකින් මම මේක කරන්නේ නැහැ, කරන්නේ නැහැ, කරන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයකින් සිහියකින් හැම වෙලේම දැන් මතක් කරන්නේ දැන් අපි පන්සිල් සමාදන් වෙනකොට තිබුණද මට අදහසක් පානාති පාතා වේරමණී කියනකොට නෑ මම ප්‍රාණඝාතයෙන් වළකිනවාමයි අදත් අදානෙන් වළකිනවාමයි කාමයේ මිත්‍යාචාර රැකිනකොට කාමයේ වර්ධ හැසිරීමේ වරකිනවමයි කියනකොටම අපේ හිත අපිට කියනවා බෑ බෑ මේක කරන්න බෑමයි කියලා. අන්න එතන තමයි අපේ තියෙන සටන ආරම්භන තැන. හරි? ඒකටයි ප්‍රත්‍යවේක්ෂාව මම ඊයේ කිව්වා අය සිකුරාදා සුරාපානය කරන්න සැලසුම් කරගෙන ඉන්නවා නම් අද ඉඳන් ලෑස්ති වෙන්න ඒක නවත්තලා වැඩ පිළිවෙල. හරිද? අපි හිතමු අද අද දවසේ අපි තීරණය කරගන්න ඕනේ දැන් අඟහරුවාදා නම් අද අද ඉඳන්ම ලෑස්ති වෙනවා මට සිකුරාදා මෙහෙම මෙහෙම අවස්ථාවක් ලැබිලා තියෙනවා යාළුවෝ ටික එකතු වෙනවා යාළුවෝ හරි නැත්තම් ප්‍රිය සම්භාෂණයක් තියෙනවා නොගිහින්ම බෑ යන්නම වෙනවා එහෙනම් දැන් මොකද කරන්නේ දැන් ඉඳන්ම සූදානම් වෙන්න ඕන ප්‍රත්‍යක්ෂා කරගෙන අනාගත කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම කියලා අපි පළවෙනි සතියේම කතා වුණානේ නැති කවදාකවත් මේක නවතින්නේ නැහැ නැත්තම් ඇද්දි තීරණයක් වෙනවා ඕ හරි මට පුළුවන් වේද මට බැරි වෙයි නම් මම මොකද කරන්න ඕනේ ප්‍රත්‍යක්ෂා කරමින් ඒකේ ආදීනව ආනිසංස මෙනෙහි කරමින් හිත ශක්තිමත් කරගන්නේ මේ වැඩ පිළිවෙලක් සකස් කරනවා මම මේකෙන් වැළකෙන්නේ කොහොමද කියලා කවදාකවත් එහෙම කරේ නැහැ නේද අපි කවදාකවත් එහෙම අනාගතේ වෙන්න තියෙන වැරද්දක් වළක්වා ගැනීම සඳහා වැඩ පිළිවෙලක් හදුවේ නැහැ හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වා එහෙම වැඩ පිළිවෙලක් හදන්න කිව්වා අතීතයේ වෙච්ච දේවල් දිහා බල බල අනාගතේ සකස් කරන්න කිව්වා එතකොට අපි කතා වුණා අර සටහන හදන තැන මේ විශේෂ සටහන් කියලා එකක් දාගෙන අර කොලේ කොහොමද මම මේක වැරගෙන්නේ බොරුවක් හරි කියනවා නම් මං ඊළඟ දවසේ බොරුවෙන් වැරගෙන්නේ කොහොමද කියලා ඒක ලියා ගන්න ඕනේ කියලා. හරිද? මේ වැඩපිළිවෙල අනාගත සැලැස්මක් අපිට හැම වෙලේම තියෙනවනේ පන්සිල් රැකීම සඳහා මේක දීර්ඝ ඉතා ප්‍රතිඵලදායක වැඩක්. හරිද? ප්‍රතිඵලය ගැන අදාළව අපි කතා කරමු. ආනිසංස සහ මේක නිකරුවොත් සිද්ධ වෙන ආදීනව ගැන විශේෂයෙන් අපිට ලැබෙන ලොකුම ලාභය මොකද්ද කියලා කතා කරමු. මම ඊයේ මොකද අපි ලොකු ධර්ම කරුණු නෙමෙයි ප්‍රත්‍යක්ෂයට සානේ කතා කරන්නේ ප්‍රායෝගිකව කළ හැකි දේවල් ගැන. ඊ අපි දේශනාව ඉවර කරා මතකද අර පාන්දර නැගිටින උදාහරණයක් කියලා. ඒතර ඔන්න දැන් අපි ඒක ආයෙ මම මතක් කරන්නේ හොඳට මතක තියාගන්න ඕන හින්දා අමාරුවෙන් නැගිටවනවා උදේ 8 වෙනකන් නිදාගන්න පුරුදු වෙලා හිටිය ළමයෙක්ව පාන්දර 4 නැගිටිනවා. දැන් මෙයාට කායික මානසික දුක් වෙනවද නැද්ද? කායිකත් වෙනවා මානසිකත් වෙනවා. එයාගේ හිත හැම වෙලේම කියන්නේ මොකද්ද? හරහට දාන්න හරහට දාන්න මේ ශරීරය හරහට දාන්න කියලා තමයි කියන්නේ. එතකොට එයා එයා උත්සාහ කරන්න පුළුවන් තරම් වැටෙන්න. හැබැයි ඉතින් හරියට රිදෙනවා දැන් කායගත රිදෙනවා හිතට රිදෙනවා. කොහොම හරි නැගිටවල තියෙනවා. දෙවෙනි දවසේ නැගිටවනවා. දෙවෙනි දවස පළවෙනි දවසට වැඩිය වේදනාව අඩුද වැඩිද? අන්න අඩු වෙලානේ. නේද? 3 4 5 6 එක දිගට නැගිටිනවා. එන්නෙන් අඩු වෙලාද නැද්ද? කොහොමද දන්නේ? කොහොමද අපි කියන්නේ අඩු වෙනවා කියලා? හුරු වෙනවලු පුරුදු වෙනවලු. අන්න බලන්න. එහෙනම් අපි අපි ගැන දන්නවද නැද්ද? හරි. ওই වචනෙට උත්තරයක් මේ මැදිරියට ඇවිල්ලා ධර්ම දේශනා කරන අය සඳහන් කරනවා මේක අඩු වෙනවා කියලා අපි දන්නවා ඒ වේදනාව අඩු වෙන හුරු වෙලා කියලා. දැන් ඔන්න ඕක තමයි අපි මානසිකාර කරගන්න ඕනේ ඔය සිද්ධිය. ඕනම දෙයක් අමාරුවෙන් කරනකොට හරි අමාරුයි ඉස්සෙල්ලාම හැබැයි පස්සේ හුරු වෙනවා. පස්සේ හුරු වෙනවා. හුරු වෙනකොට වේදනාවක් නැති වෙනවා. එහෙනම් මං අහන මේ අයගෙන් සීල් රකින්න අමාරුයි හිත රකින්න අමාරුයි. ඇත්තටම අමාරුයි. නේද? පුරුදු වෙලා තියෙන අයට සීල කඩන්න පුරුදු වෙලා තියෙන අයට අමාරුයි. අකණ්ඩව යම් කිසි දින ගානක් මේක ආරක්ෂා කරොත් මොනවා වෙයිද? අමාරුකම් අඩු වෙනවද නැද්ද? අන්න වැඩි. එහෙනම් අන්න බලන්න ණය පොත වහන හැටි. නේද? මොකද්ද ණය පොත කිව්වේ? ඒ දුස්සීලකමට කිව්වේ ණය ගන්නවා. දැන් හරියට ණය අරන් ඉන්නේ. ණය බරින් මිරිකිලා ඉන්නේ. එහෙනම් ණය පොත වහගන්න විදිහ දැනගන්න මගේ හිත සිල් නොකඩෙන තත්ත්වයටපත් කළ හැකි. අපි හිතුවේ නෑ. මේක වැඩපිළිවෙලා. හරිද? ඔය කොලේ සටහන් කරන්න කියවම ඒකයි. ඔය කොලේ මුලදී වැරදි ගොඩක් තියෙනවා තැන් තැන්වල. හැබැයි ටික ටික ටික ටික වැරදි ලකුණු අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවංක උත්සාහයක් ගත්තොත් වෙනන්නේ දවස් 20 ගාණක් ඇතුළත ඔය පොලේ ඇස් පියාගෙන හරි දාන්න පුළුවන් තත්ත්වයට එනවා. හරිද? ඇස් පියාගෙන හරි දාන්න පුළුවන් තත්ත්වයකට එනවා. ඒ අපේ මනසේ හැටි. ඒක අපි දන්නවා. නේද? එහෙනම් රිදෙද්දිම රිදෙද්දිම ඇතුලාන්තයෙන් දුක් දෙද්දිම හරි කොහොම හරි කරලා නවත්තගෙන හිටියොත් ටික දවසකින් 아무තු බෙහෙතක් ඕනෙව ඒකින්ද මම අහන මේ පින්වන්ත අයගෙන් බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව ඇබ්බැහිය කියන එකක් තියෙනවද නෑ ඇබ්බැහි වෙලා ඉන්න දැන් ඉතින් කරන් දෙයක් නෑ එයා ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා කියන්න දෙයක් නෑ ඒව නවත්තන්න ඕනම එකක් නවත්තන්න පුළුවන් ඕනම එකක් නවත්තන්න පුළුවන් එහෙනම් අපි අපේ හිත දිහා බලාගෙන එයාගේ ශක්තිය වර්ධනය කිරීමයි කරගන්න ඕනේ හරිද? එහෙනම් මට පුළුවන් පංචිල් සම්පූර්ණයෙන් රකින්න කෙනෙක් බවට පත් වෙන්න. මේක කරන්න යන අතරමඟදී තව මහ බුදුන් වැඩක් වෙනවා. ඒකයි මම කියන්නේ කරලා බලන්න කියලා. මේවා කරලම බලන්න ඕනේ. මේ කාගෙත් එක්කද මේ සෙල්ලම? හිතත් එක්ක කරන සම්පූර්ණයෙන්ම හරි ගනුදෙනුවක් මේක. මේක හරිම රසවත්. මම හිතනවා කියන්නේ හිතත් එක්ක ගනුදෙනු කරන අයට හොඳ පුදුම රස ප්‍රතිඵල හම්බෙන්නේ. ඇයි දන්නවද රසවත් කියන්නේ ඒක සුන්දරයි. සුන්දරයි මිහිරි සුවයි. හිතත් එක්ක කරන හිත ගැන කිසි දෙයක් දන්නේ නැතුව ඒ හැමදාම ඒක කසඩ හිත එක්ක ජීවත් වෙන්නේ සිල් කඩන අය. සිල්වන්ත වෙන්නේ නැති අය. ඒක මම ඊයේ ඊයේත් මතක් කරේ හරියට නිකන් දූවිලි ගොඩක අපිරිසිදුව බුදියගෙන ඉන්න වෙලා ඉන්න කෙනෙක් වගේ. දැන් නිදිමතත් ඇති නිදාගෙන ඉඳලා තියෙන දූවිලි ගොඩක් තියෙන තැනක අපිරිසිදු තැනක අන්න එහෙම නිදියන් ඉන්න වෙලා තියෙන කෙනෙක් වගේ තමයි හිතේ ওই වගේ අපිරිසුදුකම් තියෙන අය. ඒ කට්ටිය ඉතින් ඇත්තට හැම වෙලේම ඉන්නේ නිකන් කිල්ප වෙලා. කය අපි නිබඳව පිරිසුදු කරනවා වාගේ සිත පිරිසුදු කරගත යුතුයි. එතකොට හරිම සුවදායක ජීවිතය ගෙවන්න පුළුවන් වෙන විදිහ මම මේ මහන්නම්. සීල් කඩන්නේ සතුට වෙන්න කිව්වනේ. මේක අපි ලොකුම ආනිසංසය ගැන කතා කරමු. අපේ හිත හැම වෙලේම රිංගන් හදන්නේ මොනවද කියන තැනටද? සතුට තියෙන තැනට. සතුට තියෙන තැනට. ඒකයි ඔය සිල් කඩන්න හදන්නේ. අපි මෙයාට වෙන කෑමක් දෙන්න ඕනේ. පව් මේ අහිංසක හිත. හරි හැම වෙලේම හොයන්නේ සතුට. ඒකෙන්ද එයාට වෙන සතුටක් දෙන්න ඕනේ. හැබැයි අපි දැනට විඳින සතුටට වඩා වැඩි සතුටක් දුන්නොත් එයා නිකන් ඉන්නේ නැහැ. එයා වෙනස් වෙන එක පාටම. හරිද මේ බලන්න මේ බලන්න හොඳට මේක තේරුම් ගන්න. අපි කැමති චොක්ලට් జాතියක් තියෙනවා. හරි දැන් එතකොට චොක්ලට් කියනකොට මගේ හිත ඉල්ලන්නේ ඒක හිත ඉල්ලනවා මගේ අර જાතියමයි ඕන අර જાතියමයි ඕන කියලා. දැන් මට මේ හිත වෙනස් කරගන්න ඕන වෙලා. කොහොමද මම මේ හිත වෙනස් කරන්නේ? මේ බලන්න. හිත වෙනස් වෙන හැටි බලන්න. කවුරු හරි අපිට දෙනවා ඊට වැඩිය ගොඩාක් රස චොක්ලට් එකක්. ඒ රස තොප්පට කාපු ගමන් මට හිතෙනවා අප්පු වරක මොකද්ද? නේද? නන්ද කුමාරයාට කරපු වැඩේ මේ. නේද? එතකොට නන්ද කුමාරයාට මොකද හිතුනේ ජනපද කල්යාණි ගැන? පස්සේ. වැඩියක් වගේ කියත් නෑ ඊට වැඩිය දේවල් පෙන්නලා කං ආවා කියලා. බුදුහාමුදුරුවෝ හිත වෙනස් කරපු හැටි. නේද? එහෙනම් අන්න ඒ ක්‍රමයටම ඊට වැඩිය සතුටක් ලැබෙන දෙයකට දෙයක් අපේ හිතට ලබා දෙන්න ඕනේ. හරිද? එහෙම දුන්න ගමන් ඊට පස්සේ අපේ හිත ඉල්ලන්නේ මම රස චොක්ලට් එක. මේ දෙකම තියෙනවා නම් ඉල්ලන්නේ අරක. ඒ වගේ තමයි පින්වත්නි අපි එක දවස් 20ක් 25ක් 15ක් 10ක් කියන ඔය කියන විදිහට තීරණයක් ගන්න මම අඛණ්ඩව මේ සීලය ආරක්ෂා කරනවා කියලා. අඛණ්ඩව මේ සීලය ආරක්ෂා කරොත් යම් විදිහකින් හරිය පුදුම වැඩක් වෙනවා. අර දැන් ওই මොනවා කිව්වත් සීල් කඩපුවාම තියෙනවනේ පීඩිත ගතිය. හිතේ ඉවරක් වෙන්නේ නැහනේ. අතෘප්තිකර ස්වභාවයන් තියෙන්නේ. ඒ වාගෙන් ටික ටික ටික ටික අත මිදෙනවා අපේ හිත. හරිද? ඒ ඒ වායෙන් අත මිදලා ටික දවසක් ඉන්නකොට මේ ඇතුලෙන් උපදින වැඩක් තියෙනවා. ඇතුලෙන් එන ධාරාවක් තියෙනවා. ඒ තමයි මේ සතුටක් එනවා. හරිද? මේ ඒ කියන්නේ හරියට දෝරේ ගලාගෙන යන උල්පතක් වගේ මේ සිත ඇතුලෙන් සතුටක් තියෙනවා. හරිද? අපි පිටින්නේ සතුට හොයන හැම වෙලේම ඇතුලෙන් සතුට තිබුණේ නැහනේ. හරි. ඇතුලෙන් ඇති වෙන මේ සතුට එන්නෙන් නැවත නැවත නැවත නැවත සිල් රකිනකොට එන්නෙන් එන්නෙන් මේක වැඩි වෙනවා. ඔන්න ඇතුලේ සතුට තියෙන අයගේ මුහුණු පීඩාකාරී නැහැ. වැරදි කරන අයගේ මූණු වල හැම වෙලේම තියෙන මොකද්ද? පීඩාකාරී ගතියක් තියෙනවා නිකන් නිකන් මෙහෙම පල්ලෙහාට වැටිච්ච ගතියක් තියෙන එක මට බෑ වගේ ගතියක් තියෙන මොකද්ද එකකින් කියලා වෙලා වගේ ඉන්නේ. හරි බයක් පශ්චාත්තාවයක් හරි කරගන්න දෙයක් නැහැ අසරණකමක් අන්න ඒ ඔක්කොම අයින් වෙන හින්දා හිත ඇතුලෙන් සතුට වෙන අයගේ මූණ වල තියෙන යම්කිසි ප්‍රබෝධයක්. හරිද? ඒ ප්‍රබෝධය කිසිම රූපලාවන්‍ය ආයතනයකට හදන්න බෑ. මොනවා කරත් ඒක හදන්න බෑ. එතකොට එතකොට කෙනෙක් කියයි අප්පෝ හාමුදුරනේ ඒ වුණාට මේ සිල් කඩන අයගෙත් එහෙම ප්‍රබෝධය තියෙන අය ඉන්නවා. නේද? ඒ වගේ නිකන් සතුට සතුට මූණ තියෙන අය ඉන්නවා. ඒ කොහෙන් ආපේකද? පෙර කර්මය හේතුවෙන් නේද? චිත්ත ඒක හේතුවක් කර්මය ඒක හේතුව. ඒතර පෙර බොහෝ පින් කරගෙන මෙහි ඇවිල්ලා දුස්තිකම් කරනවා. ඒකට ඉන්න ප්‍රසන්න වෙන්න බෑ. ඒ කර්මයත් එක හේතුවක්, චිත්තයත් එක හේතුවක්. එහෙනම් චිත්තය ප්‍රබල කරලා මුණ මුහුණ ප්‍රසන්න කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කළු සුදු වෙන්නේ නැහැ. නේද? ඒ තමයි කර්මය අරකට බලපාන්නේ. කොහොම හරි කමන්නේ. ඒකත් හත්නේ අර මේ කතා කරමින් ඉන්නේ. මේ උපදින සතුට අර සීල් කඩලා දැන් අපි කියවනේ සත්තු මරලා හොරකම් කරලා සිල් කඩනවා කියලා. අන්න ඒ සිල් කඩලා ලබන සතුටට වැඩිය ගොඩාක් වැඩි. හරි. ඇතුලෙන් එන සතුට ඊළඟට සිල් රකින්න රකින්න රකින්න රකින්න මේ සතුට එන්න එන්න වැඩි වෙනවා. ඒකට කියනවා ප්‍රමෝදය කියලා. ඒ කියන්නේ දුර්වල ප්‍රීතිය. හරිද? ඒක ඇතුලෙන් එන එකක්. ඒකත් එක්ක ජීවත් වෙනකොට මේ හරිම අපූර්වයි. එතකොට ඒක එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ වැඩි වුණාට පස්සේ හරියට දැන් මොකක් වුණා වගේද? පරණ චොක්ලට් එක වෙනුවට අලුත් චොක්ලට් එකක් කෑවා වගේ. හරිද? දැන් වාගෙට ඔය විදිහට ආරක්ෂා කරගෙන කරගෙන කරගෙන එනකොට ඔන්න මොකද වෙන්නේ? අපිට අපේ හිත පින්නත් ඊට පස්සේ අර සිල් රැකීමමයි ඉල්ලන්නේ. හරිද? ඒක හරි පුදුම කාරණාවක්. ඒ කියන්නේ එතනින් එහාට ඒ ඒ සතුට භුක්ති විඳින්න දුන්නොත් අපේ හිතට එක සැරයක්. ඒ කියන්නේ මේ අලුත් චොක්ලට් එක කන්න දෙන්න. කන්න දෙන්න නිකන් බෑ තමන්ම කරන්න වෙනවා වැඩේ. කරලා බලන්න ඊට පස්සේ හරිම ප්‍රබල මේ හරිම ප්‍රබල සතුටක් ඊට පස්සේ අපේ හිත අර වෙනතර දැන් මధుරයේ මර මරපුවාම සතුට වෙන්නේ මధుරව මරන්නේ අපි දැන් කතා කරගත්තානේ ඒක අනුන්ගේ දෙයක් දැකලා හොරකම් කරලා සතුට වෙන්නේ හොරකම් කරන්නේ දැන් මේ හිත ඉද දෙන්නේ නැහැ ඒකට තමන්ගේ හිතම තමන්ට ඉඩ දෙන්නේ නැහැ ඕක නෙවෙයි මේක හොඳයි සිල් රකින්න හොඳයි මේකෙන් ලැබෙන සතුට තමයි හරි සතුට කියලා හිත අපිට ඒ ඒක ඉල්ලනවා ඒ පැත්තට බල කරනවා දැන් මොකද ණයපොත සම්පූර්ණයෙන් වැහුවා එතකොට හරිද අපේ හිත ඒ කියන්නේ මොකද්ද සිල් රැකෙන විදිහට අපේ හිත හදන්න පුළුවන්. හදන්න පුළුවන් කියන තමයි මේ කියන්නේ. මේක තේරුම් නොගත්ත මිනිස්සු හැමදාම සිල් කඩා ගන්නවා. හරි? මේක දැනගත්ත ගමන් මොකද වෙන්නේ? අපේ හිත අපි දැනගන්නවා මේක ඉක්මනට හදන්න ඕනේ. ආයෙ ණය ගනුදෙනු නෑ ඊට පස්සේ. ඒ කියන්නේ මේක සකස් කරන්න ඕනේ කියලා අපිට ලොකු ලොකු වැඩපිළිවෙලක් දැන් අපිට තේරෙන්න ඕනේ එකම දේ එහෙනම් මේ සීලය ආරක්ෂා කිරීම සමාදන් වීම හරහා ක්‍රමානුකූල මානසික සංවර්ධන වැඩපිළිවෙලකට ගිහිල්ලාද නැද්ද නේද මානසික සංවර්ධන වැඩපිළිවෙලකට ගිහිල්ලා හරි එහෙනම් ඒක කරගන්න ඕනේ ඉතින් තව බොහෝ දේවල් තියෙනවා ඒ අතර වාරේ මම පොඩ්ඩක් මතක් කරනවා මෙන්න මෙහෙම කූටදත්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා අහනවා ලොකු පින්කමක් කරන්න කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාංගික දානයක් දෙන්න කියලා. ඊට පස්සේ ආය අහනවා මේ ඊටතරේ ලොකු පින්කමක් කියලා. ඒතර කියන සංඝාවාසයක් අතර පූජා කරන්න කියලා. එයාටම සල්ලි තිබ්බා. ආස නැද්ද මැරෙන්න ඉස්සෙල්ලා සංඝාවාසයක් අතර පූජා කරන්න? නේද? එහෙම කොච්චර දෙයක්ද නේ? ඊට වැඩිය ලොකු පින්කමක් කරන්න කැමති නැද්ද? ඊටත් වැඩිය ලොකු එකක්. ඔන්න මේ කූටගත බ්‍රාහමණයලත් තිබ්බ ඒ වගේ එකක්. ඊටත් වැඩි ලොකු පින්කමක් කියලා. බුදුරජාණන් වහන්සේගෙන් ආය අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිවැරදිව සරණාගමනය සිද්ධ කරගන්න කියලා. ඒක ගැන අපි වෙනමම කතා කරනවා. නිවැරදිව සරණාගමනය සිද්ධ කරගන්න එක ගැන අපි ප්‍රත්‍යක්ෂාවට සරහනේ කතා කරනවා. හරි. ඊටත් වැඩි ලොකු පින්කමක් කියලා අහනකොට දේශනා කරේ නිති පංච සීලය රකින්න කියලා. ඒ කියන්නේ අපි හරියට පන්සිල් රකිනවා නම් සංඝා වාසයක් හදලා පූජා කරනවට වැඩිය ලොකු පිනක් සිද්ධ වෙනවා. තව එහාට තියෙන මේ කතාව. ඒක පස්සට තියලා මෙතනින් අපි නවත්තනවා. ඊටත් එහා ගිය පින්කම් වගේක් තියෙනවා. එහෙනම් පින් කරගන්න ඕන නම් සල්ලි ඕනමද? නෑ නේද? සල්ලි තියෙන එකක් පින් කරගන්න අවස්ථාවක් තියෙනවා. සල්ලි නැති අයටත් පුළුවන්කම තියෙනවා. හරියට පින් රකිනවා නම් කියලා. හරිද? මේකේ තියෙන පොඩි දාමයක් තමයි. ඒ ධාමයේම කතා කරමු අපි. බොහෝ පින් රැස් කරගත් අය ගැන පරිණිරවාණ සූත්‍රයේ මෙන්න මෙහෙම තියෙනවා. බොහෝ පින් රැස් කරගත් අයෙක් දෙවියන්ට පින් දුන්නොත් දෙවියෝ ඒ පින් ලබාගෙන අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා රකින්නා හා සමානව ඒ දනත්තා ආරක්ෂා කරනවා කියලා. එහෙනම් පංචශීල ආරක්ෂා කරන කෙනා බොහෝ පින් තියෙන කෙනෙක්. දැන් එයාට තියෙන්නේ අදිෂ්ඨාණයෙන් දෙවියන්ට පින් දෙන්න විතරයි. හරි. මම මේ කියන්නේ කරලා බලන්න කියලා. කරලා බලන්න. එතකොට ඔය දේවාල ගාන යන්න ඕනේ නැහැ. දැනුත්කින් ගියා කියලා හරියන්නේ නැහැ. මේ දෙවියන්ට පගාවත් අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? බාර වෙනවා, අරවා මේවා. ඉතින් මේ මොකවත් ඕනේ නැහැ පින්වත්නි. අපි නිවැරදි වෙලා බෝධි පූජාව තිබ්බනම් ඇති. බෝධි පූජාවට යන දෙවියන්ට මේ කොමිස්ටෙන්ට අරන් ඉන්න ඕනේ දෙවියන්ට පින් දෙන්න විතරයි ඕනේ වෙනම ආය රතු මල් නිල් මල් මන් දන්නවා මල් නමයයි තෙල් නමයයි මේක තනිකරම දේව පූජාවක් බෝධි පූජාවක් කියලා බුදුහාමුදුරේ එහෙම දේශනා කරලා නැහැ බුදුහාමුදුරන් මල් නමයක් තෙල් නමයක් පූජා කරන්නේ ඒක මොකක්වත් දේශනා කරලා නැහැ නමුත් මේක හරියම විකාර වෙලා අපි නේද මේ ළඟදී මම දැක්කා විභාග අංකෙත් එල්ලලා ගෝතියි <laughs> විභාග අංකෙත් එල්ලලා මගේ ඉතින් මේ වගේ කෝලං ගතිගුණ අපිට ආවේ කොහෙන්ද මේ ඇයි ඒ වගේ මිත්‍යාවකට වැටෙන්නේ අපි නේද ලැජ්ජාවේ පාරයන් ලැජ්ජාව මම කියන්නේ නේද අන්‍ය ආගමිකයෝ මේවා දැක්කහම පාරේ ගස්වල අහවලාගේ විභාගය සාර්ථක දෙන්න කියලා ගහක ඉන්නවා ඉතින් අත්‍තරම කියන්නේ මේ මිනිසුන්ට බෝධින් වහන්සේගේ වටිනාකම ඒ මිනිසුන්ට තරම්වත් අපිට තේරෙන්නේ නැහැ ඒකයි තේරෙන්නේ ඒ මිනිස්සු ඒ කියන්නේ අපි ගහ ගහේ ගිහින් එක එක වෙලලා නේ තියෙන ගහක මොන හරි වෙලලා වගේ. බුදුරජාණන් වහන්සේ ගැන පරාමර්ශනය කරගන්න තියෙන නේද බුදුහාමුදුරුවෝ කියලා සලකන්න තියෙන වස්තුවක් බෝධිය කියන්නේ. මේක ගිහිල්ලා එළම අරම තාම බැරුණ නවතන සෝමහාමුදුරුවෝ කොච්චර කෑ ගැහුවද නමුත් තව නවතින්නේ නැහැ මේක. ඒ තරම් ලෞකිකත්වයට බාර වෙලා ඉන්නේ අපි අත. ඕන බුදුහාමුදුරු හරි පාවදිලා කමන්නේ. මගේ වැඩේ කරගන්න ඕනේ. මගේ ළමයාගේ වැඩේ කරගන්න ඕනේ. නේද? එහෙමයි. ඉතින් මේ මේ ඒ වගේ දේවල් මොකක්වත් වුණේ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව තියෙනවා. එහෙනම් ඒක ලබා ගන්නා වූ ක්‍රමය තමයි අන්න අර විදිහට බොහෝ පින්ඩස් කරගන්න එක. ඊළඟට අමනුස්ස දෝෂ නැති කරගන්න පුළුවන් වාසිය දක්න කෙනෙකුට. කොහොමද සඳහන් වෙනවා පින්වත් මේ යම්කිසි පින් නැති කෙනෙක් පාරක යනකොට මේ പ്രേතය, භූතය ආදී සත්තුන්ට කිට්ටුවට එන්න බැහැ. ඒකට ඈතට විස වෙනවා කියලා. ඒකට ආයේ රකින්න ඕනේ රකින්න ගැන කියනකොට දැන් ආටානාටි එහෙම පැහැදිලිනේ. නේද? එකකේ ඇවිල්ලා ඉඳගන්නේ පන්සල් රකින්න කියනවා නම් ඉඳගන්නේ ඈත. එහෙනම් රකින්න පුද්ගලයා ගැන කවර කතාවක්ද? ඒකින්ද ඒ අමනුස්සයෝ කොහොමත්ම ගොහෝ පින් තියන අයගේ හිතුවට එන්න පුළුවන්කම නැත්තේ නෑ. හොඳයි. එහෙනම් අපේ ගෙදරට අමනුස්ස දෝෂයක් තියෙනවා කියලා සැක තියෙනවා නම් මොකද කරන්න ඕන? පන්සල් රකින්න කෙනෙක් ගෙන්නලා වත් හැමතැනම පාගවන්න ඕනේ. එතකොට ඈතට ඉතිනවා. නේද? එහෙනම් තොවිලේ කරන අලුත් ක්‍රමේ. අලුතෙන් තොවිලේ කරන ක්‍රමේ තමයි පන්සිල් රකින්න කෙනෙක් ගෙනල්ලා නේද? ඔව්. එතකොට ඒ ඒ හරිය ඉන්නවනම් අමනුෂ්‍ය ඔක්කොම දුවනවා දිවිල්ල. ඇත්තටම ඉන්නේ කට්ටිය දැවිලා පිච්චිලා වගේ දුවනවා. අන්න එනම් පන්සිල් රකින්න අයට පුළුවන් ඒකට කීයක් කරන් කරන්න කලින් මම පන්සිල් රකින්නවා කියලා. හැබැයි වැඩක් තියෙනවා. ඒ ඇවිල්ලා ගිය ගමන් එහෙනම් මොකද කරන්න වෙන්නේ? gedara එක්කෙනෙක් හරි තේරෙනවා නම් මේ වගේ කරදරකාරී තත්ත්වයක් තියෙනවා කියලා gedara එක්කෙනෙක් හරි හරියට පන්සිල් රකින්න. හරියට රකින්න. එක්කෙනෙක් හරි දැක්කම ඇති. අනිතට එපා කියලා නෙමෙයි කියන්නේ. ඇයි එතකොට අර අමුතුවෙන් කිට්ටුවට එහෙනම් තොවිල් ආදී කිසි දෙයක් ඕනේ කරලා බලන්න gedara කට්ටිය තීරණයක් ගන්න අරගෙන හොඳට පන්සිල් සමාදන් වෙන්න හැන්දෑවට හොඳින් බුදුන් වඳින්න ගේ හොඳට පිරිසිදු කරගන්න ඊයේ මම කිව්වා එහෙම කරන්න කියලා. ගෙවල් එහෙම හොඳට පිරිසිදු කරලා නේද? අලුතෙන් පටන් අරගෙන හොඳට සිල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරගෙන යන්න ටික දවසකින්ම අර තිබ්බ ඔක්කොම අඳුරු ගතිය ඔක්කොම නේද? අයින් වෙලා ඒක ඔක්කොම හරියනවා කරලා බලන්න කියලා මම කියන්නේ. ඊළඟට හදිහූනියන් ආදියත් එහෙම තමයි. ඒවා කරන්නේත් කොහොමද? එක්කෝ වාග් බලයකින් එම පුංචිම පුංචි බල. එහෙම නැත්නම් ඒත් අමනුෂ්‍ය වන්දලා අනම්මනම් කරලා. ඉතින් ඒ බැඳිලි මොකක්වත් නැහැ. එහෙනම් ළඟ ඉන්න හදිහුණියම් කරනවා කියලා ඉවරලා සැකයක් තියෙනවා නම් මොකද කරන්න ඕන? දැඩිව සිල් රකින්න. දැඩිව සිල් රකින්න ඊට පස්සේ සත්‍යක්‍රියාවකින්ද මේ සීලය මගේ මේ සීලය මගේ මේ ගුණය මට ඇත මේ කිසිම දෙයකට මට මුහුත් කරන්න බෑ කියලා හැබැයි තරහකාරව ඉන්නවා නම් වහ වලින් විතර පරිස්සමයි. හරිද? නේද? හොඳයි. ඉතින් මේ එහෙනම් දැන් ඒ පැත්තත් විසඳුණා. නේද? ඊළඟ තව පැත්තක් තියෙනවා. පෙර කර්ම වෙනස් කරන්න පුළුවන්ද? කර්ම වෙනස් කරන්න පුළුවන්. එහෙනම් සමහර අය කියනවා කර්ම වෙනස් කරන්න බෑ කියලා බෞද්ධයෝ කියනවා. එතකොට අපිට යම් හේයකින් ඔය කේන්දරවල හරි කොහේ හරි තියෙනවා නම් අපල කාලයක් කියලා අපි දුක කරදර කාලයක් ඇවිල්ලා කියලා. ඉතින් ඒවා මේ මම ජ්‍යොතිෂය ඇත්තද නැත්ද කියන්න යනව නෙවෙයි. ඒක අපිට අදාළ නැහැ. මොනවා හරි තැනකදී කවුරු හරි කියනවා නම් මට අපල කාලයක් තියෙනවා කියලා. ඒ අපලේ ලියවුනේ කවද්ද ඔය ජ්‍යොතිෂය හැටියට? ආ අපලේ උපදිනකොට ලියවිලා තියෙන්නේ. අපලේ උපදිට ලියවිලා උපදිනකොට ලියවිලා තියෙනවා නම් කරදර කාලයක් මෙන්න මේ කාලේ තියෙනවා කියලා. ඒක එහෙනම් කර්මයේද නැද්ද? කර්මය. පෙර කරව පාප කර්ම. එහෙනම් එහෙනම් ඔන්න දැන් කේන්දර බොරුවේ තනක් වෙනවා. යම් කිසි විදිහකින් කර්මය වෙනස් කරන්න පුළුවන් කියලා කවුරුහරි කියනවා නම් කේන්දරේ බොරු වෙනව නේ කේන්දරේ බොරු කරන්න පුළුවන්. කේන්දරේ බොරු කරන්න පුළුවන්. <laughs> එහෙනම් ඒක වළංගු වෙන්නේ නැති වෙනවා. මොකද කිසි කෙනෙකුට උපන් වෙලාවට මේ මේ ජීවිතේ මේ ටික වෙනවා මේ ටික වෙනවා මේ ටික වෙනවා කියලා කියන්න බෑ. කියන්න බැරි ඇයි? එතන ඉඳලා මේ දක්වා ගත කරපු කාලේ පින් කරලා විතරක් නෙවෙයි පව් කරොත් ඒත් මොකද වෙන්නේ? ධිට ධම්ම වේදනීයව ඒ ජීවිතයේදීම පරිසම්දෙන දේවල් වගේ තියෙනවද නැද්ද? ඒකට සමහර ඒවා මේ ජීවිතයේදීම කරනවා මේ ජීවිතයේදීම පරිසම්දෙනවා. එහෙනම් අර කලින් ලියපු ඒවා බොරු වෙනවා. තේරෙනවද? කේන්දරයේ බොරු වෙන විදිහ තේරෙනවද? කේන්දරයේ ලියවිලා තියෙන උපන් වෙලාවට නම් මම දන්නේ නැහැ ඒක මම අහලා තියෙන හැටි එහෙමයි. උපන් වෙලාවට නම් ඒ සියලු ක්‍රියාවන් මේ ජීවිතයේ තියෙන අනාවැකි ටික ඔක්කොම තියෙන්නේ උපන් වෙලාවට අනුව. එහෙනම් ඒවා තීරණය වෙන්න ඕනේ. ඒක ඇත්තක් නම් යම් හේකින් ඒක තීරණය වෙන්න ඕනේ කොහෙද කොහෙන්ද පෙර පෙර භවයේ කරපු කියපු ඒවා. ඒතර පෙර භවයේ කරපු කියපු ඒවාට මේ භවයේ ටිකත් එකතු වෙලා තමයි මේ සැරේ පරිසම් දෙන්න පටන් ගන්න අවුරුදු 20ක් 25ක් යනකොට. 30ක් 40ක් 50ක් යනකොට මේ ජීවිතේදීම පල දෙන්න සමහර කර්ම කරලා තියෙනවා. එහෙනම් කේන්දරේ බලන්න. හරි. දැන් තේරුමක් නැති නේද කොලේ තමයි ඔතාගෙන ඉන්නේ. ඒක තමයි ලොකුම දේ හැම වෙලේම මොකද කේන්දරේ කේන්දරේ කේන්දරේ කේන්දරේ අපේ අපේ අම්මලාට තමයි ආයින්දුන පොකු නේද? ආයින්දුන මේක බදාගෙන ඊළඟ පරපුරට දායාද කරනවා. ඒකයි වෙලා තියෙන්නේ. හරිද? ගැලවෙන්නේ නැහැ මේවයි. ඊළඟ පරපුරට බයයි බයයි. වැඩි මුණ මොනවද වෙන්න තියෙන්නේ? මැරෙන්න. ඊට වැඩි දෙයක් වෙන්නේ කවදා හරි මැරෙනවා. එහෙනම් මොනවා කරත් මැරෙනවා. එහෙනම් ඉතින් ඔන්න නේද මිනිස්සුන්ට යහපත් දෙයක් උරුම කරලා දෙන්න ලෑස්ති වෙන්න. හරි නිකම් මේ මිත්‍යා දෘෂ්ටික එක එක දේවල් මිනිස්සුන්ගේ කාලේ නාස්ති වෙන දේවල් වියදම් කරන දේවල් නේද මේ දේවල් එල්බගෙන නේද විකාර මොනවද මේ අන්ධ භක්තියෙන් එහා මෙහා පේන්නේ නැති දේවල් මේ මෙච්චර වටින පංචශීලයක් ආරක්ෂා කරොත් සිද්ධ වෙන දේවල් දෙන මේ බලන්න කර්මය වෙනස් කරන විදිහ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියලා. කය નિවරදිව භාවිතා කිරීමෙන් සිල් රැකීමෙන් සිත චිත්ත ශක්තියින් වර්ධනය කර ගැනීමෙන් ඔන්න ඒ විදිහට පුළුවන්කම තියෙනවා මේ සහ විදර්ශනා කිරීමෙන් පුළුවන්කම තියෙනවා කර්මය ඉවර කරගන්න. හරි? එහෙනම් එහෙම පුළුවන්කමක් තියෙනවා නම් පංචිල් රකින්න කෙනා දිහා බලන්න. කයින් වැඩි කරන්නේ නැහැ. වචනයෙන් වැඩි කරන්නේ නැහැ. බලාගෙන ඉඳි හිත ශක්තිමත් වෙනවා. හරිද? තමන්ගේ සිහිය වැඩි වෙනවා, වීරිය වැඩි වෙනවා, ඉවසීම වැඩි වෙනවා, අධිෂ්ඨානය වැඩි වෙනවා, මේ වගේ ඒවා වර්ධනය වෙනවා. එහෙනම් මේ දැනත්තට භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත කියන தත්ත්වයට ආසන්න මට්ටමකටම වර්ධනය වෙනවා. හරිද? එහෙනම් අන්න අන්න ඒ තනත්තා යම ප්‍රාර්ථනා කරොත් ඒවා යම් කිසි කර්ම වේග තියෙනවා නම් ඒවා අයින් වෙන්න ලොකු හේතුවක් වෙනවා සීල ප්‍රතිපදාව. මම මෙතෙන්ට මම එකතු කරන්නම්. අතීතයේ හරියට සත්‍යක්‍රියාවක් තිබිලා තියෙනව නේද? හුඟක් සත්‍යක්‍රියා කරලා මිනිස්සු සමහර දේවල් වෙනස් කරගෙන තියෙනවා නේද අහලා තියෙනවා නේද අපි මේ දැන් සත්‍යක්‍රියා නැහැ නේද දැන් වර්තමානයේ සත්‍යක්‍රියා හරියට තියෙනවා නේද සත්‍යක්‍රියා හරියට තියෙනවා හැබැයි වැඩේ වෙන්නේ නැහැ වැඩේ වෙන්නේ නැති හේතුව සත්‍යක්‍රියාව කරන්නේ සත්‍යවාදීව මේ වෙයි සත්‍යක්‍රියාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. සත්‍යක්‍රියාවට ඕන වෙනවා මාගේ සීලය, මාගේ ගුණය, අපේ සීලය, අපේ ගුණය අනුභවයෙන් මෙන්න මේක සිද්ධ වෙන්න කියලා මේ සත්‍යක්‍රියා කරගන්න පුළුවන්. දැන් මෙහි මෙහි මොකුත් නැතුව නේද? මෙහි මොකුත් නැත්නම් කොහොමද වැඩේ කරන්නේ? එහෙනම් එහෙනම් අපිත් සත්‍යක්‍රියාවක් කරමුද ප්‍රත්‍යක්ෂා කියලා. නේද? එහෙනම් අපිත් සත්‍යක්‍රියාවක් කරන්න නම් අපිට සිද්ධ වෙනවා නේද රට වෙනුවෙන් හරි සත්‍යක්‍රියාවක් කරන්න සීලය ගුණය ආරක්ෂා කරන අය ඒක රාසී වෙන්න බලාපොරොත්තු වෙන්න. හරි ඉදිරියේදී ආසන්නම කාලයකදී අපි මේ සඳහා සූදානම් වෙනවා අපේ ප්‍රත්‍යක්ෂ කණ්ඩායම ඒක රාසී වෙලා රට වෙනුවෙන් තමන් වෙනුවෙන් අන් අය වෙනුවෙන් නේද සත්‍යක්‍රියාවක් සිද්ධ කළ යුතු තියෙනවා. දැන් ඒකට කාලය දැන් ඒකට කාලය ඇවිල්ලා තියෙන්නේ නේද? ඒ පිළිබඳව අපි දැනුම් දෙන්නම්. ඉතින් ඒක තමයි මේ පුහුණු වෙන්නේ දැන්. දැන් මම ඉඳන් මේ පංචශීලය හරියට ආරක්ෂා කරොත් මට තියෙන්නේ අලුතෙන් සිල් රකින්න සැකලා ඉන්න කියන්න ඕනේ නැහැ. හොඳ සීලවන්තයෝ ටිකට නේද? අපිට ඒක රාශි වෙන්න පුළුවන් හරිය ඉක්මනට. ඒක සීලවන්ත ගුණවන්තකම් ආරක්ෂා කරගෙන වැඩ ඉස්සරහට ගන්න අපි ටික ඇති හොඳටම. අපි මේ එක රාශිය වෙන පිරිස ඇති. ඉතින් ඒකින්ද තමන්ගේ කර්මය පවා වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා පංචශීලය ආරක්ෂා කරනට බොහෝ බොහෝ පින් රැස් වෙනවා. ඒකත් ඒ කර්මයේ වෙනස් වෙනවා. එහෙනම් කප්පුකක් පහළ වුණා වාගේ. හ්ම්. කප්පුකක් පහළ වුණා වාගේ තමයි පංචශීලය ආරක්ෂා කිරීමෙන් සිද්ධ වෙන්නේ. අපි කියවනේ පුරුදු වෙනවා කියලා. අමාරුවෙන් කරොත් ටික දවසකින් පුරුදු වෙනවා වේදනාවල් නැති වෙනවා කියලා. ඇත්තට මෙතන වෙන්නේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් හිතලා බලුවොත්. පාඩම් කරන ළමයෙක් ගත්තොත් මේ පාඩම් කරන ළමයාට අපි හිතමු සිස්සත්ත්වයට නැත්නම් සාමාන්‍ය පෙළට ඉගෙන ගන්න ළමයෙක් කියලා. සමහර ළමයි අම් අධිෂ්ඨානයක් ගන්නවා මම මාසයක් රූපවාහිනිය බලන්නේ නැහැ කියලා. සමහර ළමයි අපි හිතමු පන්තිය කියන ළමයි ඔකොටම අපි කියනවා මාසයක් රූපවාහිනිය බලන්නේ නැතුව හැන්දාවට පාඩම් කරන්න ඕනේ කියලා. ඔක්කොටම පුළුවන් වේද? බෑ. ඔක්කොටම බැරි වේද? පුළුවන් අය ඉන්න පුළුවන්. නේද? ඇයි ඒ වෙනස්? ඒ අදිෂ්ඨාන ඇයි වෙනස්? ඒ ඒ කෙනාගේ අදිෂ්ඨාන ශක්තිය අන්න හරිය නේද? ඒ ඒ කෙනාගේ අදිෂ්ඨාන ශක්තිය එක එක ගන්න. නේද? එතකොට එක එක ඒ අධිසං ශක්තිය විතරනේ ඒ ගත්ත තීරණය හැදෙන්න එනකොට සමහර අයට හොතර වීරිය තියෙන නවත්ත ගන්න. නෑ මම ඒත්ෙන්ට යන්නේ නැහැ කියලා. සමහර අයට වීරිය නෑ. එහෙනම් එක එකනේ වීරිය තියෙන ප්‍රමාණය හැටියට. නේද? එතකොට ඒ වගේම තමයි සමහර අයට සිහිය නෑ. එහෙනම් එක එකනේ සිහිය තියෙන ප්‍රමාණය හැටියට. සමහර අයගේ ඉවසීම නෑ. එහෙනම් ඒවා වෙන්නේ එක එකනේ ඉවසීමේ තියෙන තමයි. එතකොට සිහිය, නුවණ, වීරිය, ඉවසීම, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව වැනි ගුණාංග එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස්. ඒවා වැඩියෙන් තියන අය ඉන්නවා. ඒවා අඩුවෙන් තියන අය ඉන්නවා. එහෙනම් එක එක්කෙනාට එක එක්කෙනාට ඒ අදහ ඒ ඒවා අඩු වැඩි වීම තියෙනවා. මම අහනවා මෙයාගෙන් එක්කෙනෙක්ම කිව්වහම තමන්ව ගන්නකො. තමන්ගේම සිතේ තියෙන අදිෂ්ඨාන ශක්තිය උපන් දවසේ නම් එකම ගානද වෙනස් වෙනවද? වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන සුළුයි. නේද? වෙනස් වෙන සුළුයි ඒක. ඒක ලාභයක්. ඇයි? ඒක උපන් දවසේ නම් එකම විදිහ නම් අපිට හැමදාම ඉඳ වෙන්නේ එක තැන. නමුත් මේක වෙනස් වෙන සුළුයි නම් වැඩි කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෙන්න මේක වැඩි කරගන්න ක්‍රමවේදයේ ආරම්භය විදිහට දේශනා කරේ මුළු ධර්මයම කියන්නේ ওই ටික ඔක්කොම වැඩි කරගන්න එක. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා තියෙන හැම දෙයක්ම අපේ මනසේ ඇති වෙන ශක්තියින්. ඒවා දවසින් දවස වර්ධනය කරගෙන තමයි අවසාන කඩේම දක්වා යා යුත්තේ. ඒතකොට මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ ඔන්න ඔය දේවල් වර්ධනය කරගන්න මූලික පළවෙනි වැඩපිළිවෙල තමයි ඔන්න ඔය කියන පංචශීලය. අපි හැම වෙලෙම බැලුවේ ඍණාත්මක පැත්ත. අර මම පටන් ගන්නකොට කිව්වා නේද? මම සිල් සමාදන් වෙන්නේ නැහැ. මගේ අතින් කැඩෙන හින්දා කියලා කට්ටිය සිල් සමාදන් වෙන්නේ නැහැ කියලා. අන්න ඒ තමයි ඍණාත්මක පැත්ත. හරි. එයාගේ මනස ධනාත්මක නැහැ. බලන්න පින්නත් නේ කැඩෙන හින්දා සමාදම් වෙන්නේ නැහැ කියලා කියන්නේ අර දැන් අපි හිතමු දැන් අපි ඔකට ගන්න උදාහරණයක් විදිහට හැමදාම ගන්න උදාහරණයක් තමයි මගේ අතින් සාමාන්‍ය පුද්ගලයෙක් සමාදම් වෙන්න කලින් දවසකට මදුරු 20ක් අතර මරනවා. මැරෙනවා යාති. සමාදම් වුණාට පස්සේ අපි හිතමුකෝ 8යි මැරෙන්නේ 12ක් බේරෙනවා කියලා. හැබැයි ආගේ අවධානය යන්නේ කොයි කොතෙන්ද? මැරිච්ච 8 ගැන තමයි. අයියෝ මට බැරි වුණා අයියෝ මට බැරි වුණා කියලා. නේද? මං ආය සමාදම් වෙන්නේ නැහැ. මට මේක කරන්න බෑ කියලා තමයි අදහස එන්නේ. හරි ඔය ලොකු වැඩිත් ඒ විදිහමයි. හරි. දැන් තව දවසක් එහෙම කරුණා කියලා දැනගත්ත ගමන් තව දවසක් සමාදන් වුණොත් ඒ දවස අටට වඩා වැඩි වේද අඩු වේද? අන්න මම ආය අහන්නේ කොහොමද දන්නේ කියලා. නේද? අඩු වෙනවා කියලා අපි දන්නවා උනාට. තව දවසක් සමාදන් වුණොත් ඊට වැඩි අඩු වෙනවා. හරි එහෙනම් ඒ වෙන්නේ මොකද්ද කියලා තමයි බලාගන්න යන්නේ. අවධානය යොමු කරන්නේ මැරිච්ච 12 දෙනා ගැන මේ බේරිච්ච 12 දෙනා ගැන. කැඩිච්ච කට්ටිය ගැන නෙවෙයි. කැඩිච්ච අවස්ථාව ගැන නෙවෙයි. රැකපු අවස්ථාව ගැන 20 වතාවක් සිල් කඩපු කෙනා 12 වතාවක් රැකලා 8 වතාවක් කැරිලා මේ බලන්න ඒ රැකපු හැම අවස්ථාවෙම සිහියෙන් ඉඳලාද නැද්ද? වීරියෙන් ඉඳලාද නැද්ද? ඉවසීමෙන් ඉඳලාද නැද්ද? අදිෂ්ඨානයෙන් ඉඳලාද නැද්ද? මෛත්‍රියෙන් උපේක්ෂාවෙන් ඉඳලාද නැද්ද? සිහියෙන් ඉන්න හැම වාරයකම මොකද වෙන්නේ? සිහිය කියන ශක්තිය වැඩි වෙනවා. වීරයෙන් යම් දෙයක් කරන හැම වාරයකම වීරය වැඩි වෙනවා. ඉවසීමෙන් යමක් කරන හැම වාරයකම ඉවසීම වැඩි වෙනවා. අදිෂ්ඨානයෙන් යමක් කරන හැම වාරයකම අදිෂ්ඨාන ශක්තිය වැඩි වෙනවා. එහෙනම් මේ එහෙනම් දැන් මේ මොකද වෙන්නේ? ආ ඔන්න ගුණාංග වැඩි වෙනවා අපේ හිතේ අකණ්ඩව පන්සිල් රකින්න කෙනෙකුට. හරි? අකණ්ඩව සිත රකින්නකොට ඔන්න ගුණාංගයන් වැඩි වෙනවා හිතක. හරි. මම අහන්නම්. ඉගෙන ගන්න ළමයෙකුට අදිස්ථානය, සිහිය, වීරය, ඉවසීම එහෙම ඔක්කොම ඕනද නැද්ද? ඒක නේන්න. ඒවා ඕනේ. නේද? ඒක සමහර ළමයින්ට කොච්චර පාඩම් කරත් පාඩම් හිටින්නේ නැහැ. නේද? එයාට එයාට තියෙන සිහිය නැහැ. එහෙනම් සිහිය වර්ධනය කරන්න ඕනේ. හරි සමහර ළමයින්ට කොච්චර උත්සාහ කරත් ගන්න වෙලාවට විතරයි නිදිමත වෙනකොට නිදිනවා වැටෙනවා කිසිම ශක්තියක් නැහැ. ඉතින් ඒවා වර්ධනය කරන්න ඕන. අපි එයාගේ කය දිහා විතරක් නෙවෙයි ළමයිගේ චිත දිහා බලන්න ඕන. එහෙනම් අපි මේ ළමයාගේ මානසික තත්ත්වය අධ්‍යාපනය සුදුසු විදිහට හදන්න ලෑස්ති වෙනවා නම් එයාට මොකද කරන්න ඕන? අම්මයි තාත්තයි එක්ක එකතු වෙලා පන්සිල් සමාදන් කරවන්න ඕනේ. හරි. ළමයෙකුට සීල් සමාදන් වෙන්න පුරුදු වුණා නම් පංචශීලය රකින්න පුරුදු වෙන කෙනාගේ මානසික ශක්තිය බලාගෙන ඉද්දි වැඩි වෙනවා විතර නෙවෙයි. යාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාවක් හම්බෙන. යාට කියලා දෙවියන් පින් දෙන්න. හොඳට සීල් රකපු ළමයා වරන් ගිහිල්ලා බෝධිය ළඟට අරන් ගිහිල්ලා සීල් දීලා සත්‍යක්‍රියාවක් කළොත් හරි. හරි. එයාගේ කර්ම අයින් වෙනවා. වෙන අය වෙන අයගේ උපක්‍රම තියෙනවා නම් හදිහුණියන් ගැන සැකයක් වෙන ඒවා අයින් වෙනවා. මනස දෝෂ තියෙනවා නම් අය වෙන සියලු දේ සිද්ධ කරගන්න තියෙන්නේ හැම පැත්තකින්ම ආරක්ෂාවක් ලැබෙන දෙයක් තමයි පංචශීලය. අපි අවධානය යොමු කරේම නැහැ. යොමු කරේම නැහැ. හරි. හරියට කරලා බලන්න. හරියට කරලා බලන්න මුලදී කොච්චර අපහසු වුණත් පසුව ඉතාම පහසුවෙන් මේක කරන්න පුළුවන්. දැනුත් මම ආයෙ කියනවා අන්න අර ඍණාත්මක චින්තකයෝ ඉන්නවා මේ බණ අහන අතරේ. හරි හිතනවා ඔය කිව්වට මට නම් බැරි වෙයි මට නම් බැරි වෙයි කියලා හරිද හරිද මේක බැරි වෙයි කියලා කියනවා එතෙන්ටම දෙන්න පහර නෑ කොච්චර කැඩුණත් මම දන්නවා මේ කැඩෙන හැම වාරයකම නැවත උත්සාහ කරොත් ඒක නොකැඩෙන තත්ත්වෙට පත් කරගන්න පුළුවන් ඒ සඳහා ප්‍රතිවේක්ෂාවක් තියෙනවා මම ඊමතක් කරා නේද කැඩෙනකොට ඇයි කැඩුනේ කියලා බලලා ඒ කැඩෙන එක නවත්තන වැඩපිළිවෙල යන්න ඕනේ. ඒකට සිහිය නුවණ වැඩි කරගන්න විදිහත් අපි මේකට කතා කරලා ඉවරයි. ඒක භාවනාවකින් මොකද්ද වෙන්නේ කියලා කතා කරලා ඉවරයි. එහෙනම් ප්‍රත්‍යක්ෂාව සිහිය නුවණ සහ භාවනාවකින් තමන්ගේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. මේ වැඩේ වෙන්නේ නැති විදිහට. සීලය පිරික්සීම හරියට නිකන් අසනීපයක් වෙලාවක වෛද්‍යවරයෙක් එක සාධකයක් තියාගන්න අසනීපේ හොඳ නැද්ද කියලා හොයාගන්න. ඒ කියන්නේ උණ බලලා උණ අඩුයි නම් කියනවා දැන් අසනික අඩුයි කියලා. ප්‍රෙෂර් බලලා ප්‍රෙෂර් අඩුයි නම් කියනවා දැන් අඩුයි කියලා. මොකක් හරි එකකින් හොයාගන්නවා. අධිකතර වූ කෙලෙස් ක්‍රියාත්මක භාවය පරික්ෂා කරගන්න තියෙන පරීක්ෂණය තමයි දවසකට එක වතාවක් සිල් පිරික්සා බලා සමාදන් වීම. ප්‍රත්‍යවේක්ෂා කරලා සමාදන් වෙන්න නිකම් බෑ. Tamanටම බලාගත්ත හැකි මගේ කෙලෙස් අඩු වැඩි වෙලාද කියලා. හරි. සීලයෙන් කෙරෙන්නේ ඔන්න ඔය විදිහට කෙලෙස් පිළිබඳ මින්මක් සීලය කියන්නේ. ඒ කෙලෙස් වල වැඩිම අවස්ථාව. අනුසය, පරිඋත්ථාන, විතික්‍රමණ කියන තැනට ආවට පස්සේ තමයි ක්‍රියාව වශයෙන් එක සිල් පැරෙන මට්ටමට එන්නේ. ඒ කියන්නේ කෙලෙස් ගොඩක් වැඩි වෙලා. එහෙනම් මම ගොඩක් ළඩ වෙලා. හරි බොරු කියනවනම් මම ළඩ වෙලා මගේ හිත. කාමයේ වර්ධනය කරනවා හොද්දටම ළඩ වෙලා. හොරගම් කරනවා නම් තද ලෙඩක් හැදිලා. නේද? එහෙනම් අන්න ඒ ලෙඩේ හොඳ කරගන්න තමයි මේ වැඩ පිළිවෙල. ඉතින් ඒක තමයි ලැබෙන ආනිසංශය. මහා ආනිසංශ ගොඩාක් තියෙන ලෞකික ජීවිතේට ලෝකෝත්තර වශයෙන් පැහැදිලිව මේක නිවනට හේතු වෙනවා. ඉතින් මේ ටික අනුව අපි හෙට දවස ඉතා හොඳ දවසක්. දැන් අද මේ ධර්ම දේශනාව හරහා අද පන්සිල් සමාදන් වෙලා හෙට උදෑසන විහාරස්ථානයට ගිහිල්ලා නේද? පොහොය දිනය. එතකොට හොඳින් අටසිල් සමාදන් වෙලා ඒ අටසිල් සමාදන් වෙනකොටත් මම මතක් කරේ මොකක්ද සීලයේ තේරුම හොයාගෙන දැඩි අධිෂ්ඨානයකින් සීල් සමාදන් වෙන්න ඕනේ අවසානයේදී සීල් පාලනය කරන තුරු කඩ කරන්නේ නැහැ කියලා. ඒකට අමතර ලාභයක්. හ්ම් පොහොය දිනේ කරන පුහුණුව හරියට කරොත් නිවසේදී පංචශීලය ආරක්ෂා කරන්න ඉතාමත්ම පහසු වෙනවා. හරිද? ඒකටයි ඒකට වැඩි සීලයක් සමාදන් වෙලා සැරෙන් සැරේ පුරුදු කරලා පංචශීලයේ රැඳිලා ඉන්න ඕනේ. හැබැයි කැඩුනොත් කැඩෙන හැම වාරයකම නැවතන සමාදන් වෙන්න දවස් 20ක් 25ක් ගිහිලා බලන්න ගෙදර කොච්චර වෙනස් වෙලාද, තමන් කොච්චර වෙනස් වෙලාද, හිත කොච්චර වෙනස් වෙලාද, කොච්චර සන්තෝෂෙන්ද ඉන්නේ කියලා. සමහර ඇත්ත පින්වත්නි මේ සන්තෝෂය මේ කියන සතුට මේක තවත් සතුට වෙන ක්‍රමයක්. අපි උපන් දවසේ ඉඳන් සතුට වෙන ක්‍රම නේද හොයාගත්තේ. කාලා බීලා නාලා ඇඳලා නෑ කෑ ගහලා දඟලලා සතුට වෙන ස්වභාවය ගත්තේ. මේ තවත් සතුට වෙන ක්‍රමයක්. හරිද? මේක ප්‍රබල සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒත් අනුම්මත රඳා පවතින සතුට නෙවෙයි. ඒ සතුට විඳින්නේ නැතුවම හුඟක් කටින් නැහැලා. හුඟක් කටිය තමන්ගේ ඇතුලෙන් උත්පාදනය කරගන්න සතුට උත්පාදනය කරගන්න දන්නේ නැතුවම නැරලා යනවා. හරි. එහෙනම් මරණකම්වත් බැරි වෙයි. දැන් ඉතින් අදම පටන් ගන්න. හරි. හොඳයි. එහෙමනම් අපි කොහොම හරි කරලා අධිෂ්ඨානය ගන්න ඕනේ හැම කෙනෙක්ම මම මේ නරාවලෙන් අත මෙදෙන්න මේ දුක් වලින් අත මෙදෙන්න අවශ්‍ය කරන මාර්ගය ආරම්භ කරන්නයි යන්නේ මම මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා ඒ සඳහා පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරමින් කටයුතු කරනවා කියලා අධිෂ්ඨානය කැටි කරගන්න ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්කන්තු දේශනං තිරං රක්කන්තු මං පරන්ති Thank you.